කායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි කටයුතු කරේ නැත්නම් මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාරික ජීවිතය සුවපත් කරගන්න සියලු දුක් දේවම් කොට උතුම් නිවනින් සැනසෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒකින්ද අපි බොහෝම ප්‍රවේශමෙන් අපේ ජීවිතය දිහා බලලා අපේ ජීවිතය පිළිබඳ නිවැරදි අවබෝධය ඇති කරගන්න ඕනේ. මේ සතියේ අපි සාකච්ඡා කරන්නේ සිහිය පිළිබඳවයි සිහිය පිළිබඳ සාකච්ඡා කරන්නේ වෙනදා ආකාරයට නෙවෙයි අපි ගිය සතියක් පුරාට සත්‍යවිසුද්ධිය ගැන සාකච්ඡා කරා. මේ සතියෙන් පස්සේ අපිට කතා කරන්න තියෙනවා සති හතක් පෙර ආතුව, ඒ කියන්නේ මීට සති හතකට ඉස්සෙල්ලා සත්‍යවිසුද්ධිය ගැන කතා කරා සති හතක්. තව සති හතක් ඉස්සරහට කතා කරන්න තියෙනවා සත්ත්වනුපස්සනාව පිළිබඳව. එතකොට ඒ අතර මැද සති තුන අපි මේ කතා කරන්නේ වීරය නුවණ සහ සිහිය ගැන. එතකොට දැන් අද කතා කරන්නේ අපි ඊයේ කතා කරේ සිහිය පිළිබඳව. නුවණ පිළිබඳ වූ සිහිය පිළිබඳව. එතකොට ඊයේ දවසේ අපි මේක මොකක්ද කියලා කතා කරා සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව කතා කරා. අද අපි ඇත්තටම මේ ගෙවන ජීවිතේ මොන හරි එක තැනකින් මේක ආරම්භ කරන්න ඕන තාම ආරම්භ කරලා නැත්තම්. හරිද කොහේ හරි එක තැනකින් පටන් ගන්න ඕනේ. ඒකට වැදගත්ම තැනක් තියෙනවා පටන් ගන්න අනිත් දේවලුත් හරියන තැනක්. තනියම විසඳුමක් හොයාගන්න පුළුවන්කමකුත් තියෙනවා. දැන් බලන්න අපේ ජීවිතේ අපි ජීවිතේ ගෙවනකොට හුඟක් දේවල් වලට හිතට පීඩා එනකොට තනියම විසඳගන්න බෑ. කෙනෙක් නපුරු වචන මට කිව්වා නම් දැන් මට පීඩා එනවා නම් එයා හොඳ වචන කියන තුරුම පීඩාද නැද්ද? කෙනෙක් බැන්නනම් නේද? කෙනෙක් බැන්නනම් එයාගෙන් හොඳ වචනයක් අහන තුරුම මට පීඩාව. එතකොට මට ඒ ප්‍රශ්නේ තනියම විසඳ ගන්න පුළුවන්ද? බෑ ඒකට අර කිව්ව කෙනාගෙන් උපදෙස් ඕනේ. නේ කිව්ව කෙනාගේ සහයෝගය ඕනේ. දැන් මට බැන්න කෙනා මට හොඳින් කතා කරොත් හරියනවා. නේද? එතකොට එතකම මං ඉන්නේ පීඩාවේ. දැන් මම වැරද්දක් කරලා නැහැ. අපි හිතමු මං කිසි වැරද්දක් කරන්නේ නැතුව බැනුම් ඇහුවා. හරි. එතකොට දැන් වැරද්ද කරේ බැනපෙත් කෙනා. දැන් පීඩාවෙන් ඉන්නේ මං නේද ඒකට අන්න ඒ වගේ තනියම විසඳ ගන්න බෑ මේ ජීවිතේ ඒකින්ද අපි හරියට දුක් විඳිනවා නමුත් මේ හැම දෙයක් පිළිබඳව අපි නුවණින් විමසලා බැලුවොත් එහෙම අපිට තනියම විසඳ ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මට අවශ්‍ය නම් මගේ දුක් නැති කරගන්න පුළුවන් හරිද එහෙම ක්‍රමයක් තියෙනවා නම් අපිට පුළුවන් තනියෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඒකට හැබැයි කාගේ හරි තනියම කිව්වර කාගේ හරි පිහිටක් සරණක් ඕනේ. ඒ කාගේවත් නෙවෙයි සරණං ගච්ඡාමි කියලා අපි කිව්වේ. නේද? එහෙම කිව්වනම් Tamanට කරදරයක් ආපු වෙලාවක Tamanට දුකක් ආපු වෙලාවට මතක් වෙන්න ඕනේ. මොනවාද? බුදුහාමුදුරුවන් ධර්මය සහ මහා සංඝ රත්නය කියන ත්‍රිවිධ රත්නය ගැන අපි සරණාගමනේ සිද්ධ කරා නම් මට බැන්න අය එක දිගට බයිනවා නම් මගේ හිතේ දෙන එක නවතින්නේ නැත්තම් මට ඒක විසඳ ගන්න වෙන කාගෙන්වත් උදව් නැත්තම් දැන් හුඟා කරලා බලනකොට වෙන කාගෙන්වත් උදව්වක් නැති වෙලාවක් වෙනවා බයින එක පැත්තකින් තියන්නකො මේ හොඳට කතා කර කර හිටපු අය මෙන්න ගල් ගෙඩියක් වගේ වෙලා මලමිනියක් වෙලා ගෙදර එනවා හරිද ගෙදර ඇවිල්ලා මිනි පෙට්ටියේ ඉන්නවා මෙන්න මම බලන බං කෑ ගහනවා මං නේද පොළවේ හැපෙනවා මොනවා කරත් හොය හෙල්ලෙන්නේවත් හොඳටම තරහ වෙලා වගේ හරියන්නේ කවදාකවත් එන්නේත් නැහැ. දැන් කොහොමද ඒ දුක නැති කරගන්නේ? නේද? ඒ දුක නැති වෙන්න නම් අර මැරලා ඉන්න කෙනා නැගිටලා ඉන්න ඕනේ. ඉතින් ඒක වෙනවා කවදාකවත්. නේද? එතකොට අසනීප නේද? සමහරවිට අපි ලොකු දුකකින් ඉන්න අපිට අසනීප හැදිලා එක එක. එතකොට ඒවා සමහර ඒවා හොඳ වෙන ඒවා සමහර ඒවා හොඳ වෙන්නේ නැති ඒවා. ඉතින් අපිට මෙහෙම හිතියට මොකද? කොයි වෙලාවෙ හරි හොඳ වෙන්නේම නැති අසනීපයක් හැදෙන්නේ පුළුවන්කම තියනවද නැද්ද? එහෙම වුණොත් එහෙම හිත හදා ගන්න පුළුවන් වේද? නේද? එහෙනම් මේ ඔක්කොටම ප්‍රශ්නේ එහෙමදිවට නේද රස්සා ප්‍රශ්න තියෙනවා, එහෙමදිවට කෑම ප්‍රශ්න තියෙනවා, ගෙවල් ප්‍රශ්න තියෙනවා, දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. මේ ඔක්කොම හින්දා හිත රිදෙනවා. හ්ම්. ඒ ඔක්කොටම අනුව හිත සකස් වෙන්න නම් ඒ ඔක්කොම අපිට ඕන වෙනවා. නේද? ඔක්කොම තිබ්බ හැටියටම ඕන වෙනවා. ඇත්තටම ඒ බාහිර වස්තු හින්දාද අපේ හිත රිදෙන්නේ නෑ ඒ වස්තු හින්දා නෙවෙයි මොකක් හින්දාද අපිට දුක් ඇති වෙන්නේ මොකක් හින්දාද ඒ වස්තු කෙරෙහි තියෙන තණ්හාව හින්දා තණ්හාව හින්දා එහෙනම් ඔන්න තනියම විශ්ත ගන්න දැන් පුළුවන් හරිද තනියම විසඳ ගන්න පුළුවන් මට දුකක් ඇති වෙන හැම වෙලෙම චිත්ත පීඩාවක් ඇති වෙන හැම වෙලෙම කල්පනා කළ යුතු වේදම වෙනවා මේ හැම දෙයකටම හේතුව තණ්හාව. කොහේ තියෙන තණ්හාවද? මගේ සිතේම තියෙන අනිත් අනිත් රූප කෙරෙහි, මගේ රූපය කෙරෙහි, මගේ නිරෝගී බව කෙරෙහි මේ දේවල් කෙරෙහි මගේ ළඟම තියෙන තණ්හාව හින්දායි මට දුක බලන්න අපිට අපේ දරුවෙක් නැති වුනහම ගොඩක් දුකයි වෙනත් දරුවෙක් නැති වුණා කියලා එහෙම ලොකු දුකක් නැහැ. නේද? අපේ දරුවා නැති වුනහම වෙනත් කෙනෙකුට දුකක් නැහැ. ඒ කියන්නේ ඒ ඒ තණ්හාව තියෙන හැටියට තමයි දුක් ටික තියෙන. ඉතින් මේක අපි ගොඩාක් කතා කරලා තියෙන කාරණාවක්. දැන් ඇත්තටම ඒ සිහිය අපිට තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න. මම එක දැන මේ ලොකු තැනකින් පටන් ගන්න කියලා කියන්නයි හදන්නේ. අද දවසේ මේක ප්‍රායෝගිකව කරන්න කියලා. ඒත් කල්ලොත් මම කිව්වා. නමුත් ආය ආය ආය ආය මේවා කියලා මේක කොහොම හරි මේ වැඩේ ආරම්භ කරන ක්‍රමයක් හදලා දෙන්න ඕනේ. නැත්තම් මේක වෙන්නේ නැහැ. හරි. නිකමටවත් දුකක් එනකොට ඒ දුකට හේතුව මගේ හිතේ තියෙන තණ්හාවයි කියලා මතක් වුණාද? දරුවෝ හින්දා දුකක් එනකොට දරුවෝ මූලික වෙලා මොකක් හරි ඒ වගේ කාරණාවක් වෙලා කාගේ හරි වචනයක් මූලික වෙලා දුකක් එනකොට හිතට ඒ දුකට හේතුව තණ්හාවයි කියලා මතක් වුණාද? කාගේ හරි නපුරු වචන එනකොට ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව හින්දායි මට මේ දුක තියෙන්නේ. මම එයාගෙන් ප්‍රිය වචන බලාපොරොත්තු වෙනවා. ඒකයි මට මේ දුක් තියෙන්නේ. හරිද? අන්න ඒ වගේ තමන්ගේ පැත්තට මේ වැරද්ද වැටිලා තමන්ම ඒක හදාගන්න ඕනේ කියලා අදහසක් එහෙම ආවත් දන්නේ නේද? එහෙම අදහසක් එන්නේ නැහැ. එහෙම අදහසක් එන්නේ නැහැ. අන්න බලන්න ඒ වුණාට ඇත්ත ඒකද නැද්ද? ඇත්ත ඒක. නේද? අන්න ඒ ඇත්ත පිළිබඳව දැන් අපි නුවණක් තියෙනවා. එහෙනම් අපිට දැන් දැනුමක් තියෙනවා. නේද? මේ දැනුම මොකක්ද? මේකට හේතුව තණ්හාව කියලා. ඒක තමයි දැනුම. අන්න ඒ දැනුමට කියනවා නුවණ කියලා. කවුරුත් දන්නවා පුංචි කාලේ ඉඳන්ම පුංචි කාලේ ඉඳන්ම කවුරුත් දන්නවා මේ තියෙන්නේ මේ තියෙන්නේ තණ්හාව හින්දායි දුක් ඇති වෙන්නේ කියන නුවණ තියෙනවා පුංචි කාලේ ඉඳලා. හරිද? එතකොට එහෙම නුවණක් තියෙනවා පොඩි කාලේ අපි දන්නවා ඒක අපි ඉගෙන ගත්ත කාලේ ඉඳන් චතුරාර්ය සත්‍ය ධර්ම ගැන ඉගෙන ගත්ත කාලේ ඉඳන් තියෙනවා. ඒක අපි හරියට භාවනා කරනවා. නේද? පිළිවෙත් රකින්නවා. එතකොට දන් දෙනවා. නේද? මේකුත් දේවල් කරනවා. බෞද්ධ විදිහට ගොඩාක් දේවල් කරනවා. හැබැයි මේ බෞද්ධ විදිහට ගොඩාක් දේවල් කරාට බෞද්ධ ධර්මයේ තියෙන ප්‍රධාන හරය මොකක්ද? බුදුහාමුදුරුව කෙනෙක් තුන් ලෝකයට පහළ වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ කුමක් අරමුණු කරගෙනද? මිනිසුන්ගේ දුක් නැති කිරීම අරමුණු කරගෙන. දැන් අපි මේ කරන පූජා වලින් දාන දෙන ඒවායින් එතකොට මල් පූජා කරලා තියෙන වාර ගන්න හැටියට වැඳලා තියෙන වාර ගන්න හැටියට දැන් දුක් අඩු වෙලාද? නැහනේ. නේද? දුක් අඩු වෙලා නැත්තම් අරවා කරන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. ඒවා විතරක් කරලා වැඩක් නෑ කියන එකයි මම හැමදාම කියන්නේ. අරවා කරන්න එපා කියන එක නෙවෙයි කියන්නේ. බෞද්ධත්වෝ විදිහට අපි හුඟක් වෙලාවට කරලා තියෙන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු දේ නම් බුදුරජාන් වහන්සේ හැම බුද්ධ වචනයක්ම තියෙන්නේ තණ්හාව අඩු කිරීම සඳහා නේද? සබ්බපාපස්සා කරනං කුසලස් උපසම්පදා. කුසල් කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ. එහෙනම් ඒවා තණ්හාව අඩු වෙන ඒවා කුසල් කියන්නේ. එතකොට ඇත්තටම ඉතා සාධාරණව ඉතාම සාධාරණ හිතලා බලන්න. මම බෞද්ධයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ කරලා නෑ වගේ. නේද? ඒක කරන්න මගේ දුක් අඩු වෙන්න බෑ. එහෙනම් මේ වෙන ඒවා වගේ කර කර ඉන්නේ. පින් ලැබෙන දේවල් තමයි. ඒ කියන්නේ ඒ වගේ දේවල් කරන අයට උදව් කරලා. ඒ කියන්නේ අයිනෙන් යන්නේ. පැත්තෙන් යන්නේ. මහා සංගරත්නය කියන්නේ කවුද? සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්තාය කියලා මේ නිවන් දැකීම සඳහා ගිහි ජීවිතයෙන් අයින් වෙලා සිවුරු පරවගත්ත පරවගෙන පරිපූර්ණව පිරිසිදුවම මේ ශාසනික බ්‍රහ්මචර්යාව යෙදෙනවා කියලා පටන් ගත්ත අය. ඉතින් ඒ අයට අපි දාන් දෙනවා, ඒ අයට උදව් කරනවා, සේනාසන හදලා දෙනවා. ඉතින් ඔක්කොම හරි. ඒවෙන් වෙන්නේ මොනවද? බොහෝ පින් දැස් වෙනවා. සසර ඒ සුවපත් වෙනවා. එහෙම ගැටලුවක් නැහැ. දාන ආදිය හම්බ වෙනවා, කෑම හම්බ වෙනවා, ඉන්දිඳුන් හිටුන් හම්බ වෙනවා. සසරකින් බොහෝ දික් වෙනවා. ඒ කියන්නේ ඒවා කරන්න එපා කියලාද? නෑ ඒවා කරාවේ නැත්තම් මොකද වෙන්නේ? කරේ නැත්තම් ඊළඟ සැරේ කොහොමද නිවන් දකින්න හම්බෙන්නේ? මොනවත් නෑ, කණ්ඩත් නෑ, බොණ්ඩත් නෑ. මොකක්වත් නැතුව මහා දුක්පත් වෙලා වෙනත් තැනක උපදිනවා. එහෙනම් පින් කරන්න ඕනේ. පින් කරන්න එපා නෙවෙයි කියන්නේ. අපේ කට්ටිය කරන්නේ පින් විතරයි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒවා කරනවා, ඒ ටික ඔක්කොම කරනවා. මේක ඇතුළට බැහැ ගන්නෑ. හරිද? ඇතුළට බැහැ ගන්නෑ කියන්නේ මේ ධර්මය තුල Tamanට අවශ්‍ය කරන තැනකට වැටෙන්නේ නැහැ. එතකොට ඉගෙනගත්ත කාරණාව පිළිබඳව සිහිය හදාගන්න ඕනේ. ප්‍රශ්නෙකින් දැන් ඉගෙනගත්ත ගමන් දන්නවා දැන් අපි කිව්වා කිව්වනේ දැන් දැනගත්තම දැන් සියලු දුක් වලට හේතුව තණ්හාව. වෙන හේතුවක් තියනවද? වෙන හේතුවක් තියෙන්න බෑ. ඇයි? තණ්හාවේ විපමුක්තස්ස නප්තිසෝකෝ කුතෝ භයං කියලා දේශනා කරලා තියෙනවා කියන එකේ තේරුම ආය නෙවෙයි තණ්හාව නැති තැනක දුකක් නැහැ. හරිද? එතකොට කායික දුක් තණ්හාවෙන්දද? දැන් මේ ඇඟ රිදෙනවා නේද? කසනකොට රිදෙනවා, තුවාල වෙලා රිදෙනවා. ඒවා තණ්හාවෙන්දද? නෑ. ඒ තණ්හාවෙන්ද? කවදා තණ්හාවෙන්දද? පෙර භවයන් වල. නැත්නම් අපිට මේ සැරේ උපදින්නේ නෑ. නේද? ඒතකොට මේ සැරේ අපිට මේ වගේ දිගටම රිදෙන ශරීරයක් එක්ක ඉපදුනේ පෙර භවයන් වල තිබ්බ තණ්හාවෙන්ද. ඒක මතක් වුණාද දන්නේ නැහැ එක සැරයක්වත්. ඔය අසනීප වෙලා ඉන්නකොට, අද ඇඟ රිදෙනකොට, ගොඩාක් දුක් විඳිනකොට, බඩ රිදෙනකොට, බඩගිනි වෙනකොට, පිපාසා වෙනකොට, සීතල දැනෙනකොට, උෂ්ණ දැනෙනකොට, ඉන්න බැරි තරම් අමාරු දැනෙනකොට. ගිය සැරේ තණ්හාව ඉවර කරගන්න බැරි වෙච්ච හින්දානේ අප්පා මට මේ වගේ ශරීරයක් හම්බෙලා මම මේ දුක් විඳින්නේ කියලා මතක් වුණාද දන්නේ නැහැ. මතක් වෙනවද? දැන් දැනගත්තානේ. දැන් හිතේ මතක් වෙයිද? නෑ. <laughs> ඔය දෙකම මතක් වෙන්නේ නැහැ. හෙට ඉඳලත් මතක් වෙන්නේ නැහැ. අන්න එතන හදාගන්න ඕන තැන. අන්න ඒ මතක් වෙන විදිහට හදාගත්තාම කියනවා සති සිහිය ඇති කරගත්තා කියලා. හරිද? මේ අපි ඇත්ත පිළිබඳ වූ සිහියක්. මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ඇත්තක් ඒක. නේද? පටිච්චසම්පාදය පිළිබඳ ඇත්තක්. තණ්හාය පච්චය උපාදානං උපාදාන පච්චය බව. නැත්නම් අර පැත්තෙන් අවිද්‍යාව පච්චය තණ්හා අවිද්‍යාව පච්චය සංඛාරා සංකාරපච්චය විඥානං. එහෙනම් ඒ ඒ ඒ ගිය භවයේදී සංස්කාරයන් අවිද්‍යාව හින්දා ඇති වෙන තණ්හාව හේතුවෙන් ඉපදුනා වූ තණ්හාව නේද? හේතුවෙන් ඉපදුනා වූ කාරණාවෙන් සිද්ධ වෙච්ච සංස්කාරයන් හින්දා අපිට මේ වගේ ජීවිතයක් ලැබුණා. මෙහෙදිත් තියෙන තණ්හාව හින්දා මොකද වෙන්නේ? සංසාර ජීවිතයක් ලැබෙනවා. දැන් හොඳට බලා ගන්න තණ්හාව කියන්නේ මොකක්ද කියලා හොයාගන්න ඕනේ. හ්ම් මේ වෙනකොට මගේ හිතේ ඔන්න හොඳට අහගන්න ඕනේ. හරිද? මේ වෙනකොට මගේ හිත රිදෙනවා නම් නිකම් පිච්චෙනවා වගේ දැනෙනවා නම් දැවෙනවා වගේ දැනෙනවා නම් මොකක් හින්දාද? මොනවා හරි දෙයක් දකින්න නැති හින්දා. ඇහෙන්න නැති හින්දා. හරිද? ආග්‍රහණය නැති හින්දා. රසය නැති හින්දා. රසය හම්බෙන්නේ නැති හින්දා. මොන හරි දෙයක්. ඊළඟට ස්පර්ශය නැති හින්දා සහ ආදරය ආදී දේවල් නැති වෙන නැති වෙනවා කියලා දැනනකොට පේන්න නැත්තම් ඇහෙන්න නැත්තම් විඳින්න නැත්තම් රත් වෙනවා නම් දැවෙනවා නම් සහ හැම වෙලෙම ඒව හොයනවා නම් ඇලි ඇලි හොයනවා නම් හරිද ඒත් එක්ක රත් පිළි දැවිලි එනවා නම් ඇතුලෙන් ඉන්න අමාරු ගතිය. අන්න ඒකට කියනවා තණ්හාව කියලා. මොන තණ්හාද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා. නෑ නේද? තණ්හා නැද්ද එතකොට? යමක් දකින්න නැත්තම් රිදෙනවද දන්නේ නෑ. නෑ දරුවෝ එහෙම කොච්චර දැක්කේ නැතුනත් ප්‍රශ්නයක් නෑ. කමන්නේ එහෙමද? නේද? එතකොට කොච්චර තියනවද බලන්න. සමහර ආහාරයක් සතියක් විතර කන්න බැරි වුණොත් නේද? මතක් වෙනවා මතක් වෙලා කියන සතියකින් විතර කෑවේ නැහැ හවල් જાති කියලා ආයෙ රවුමේ හදා ගන්නවා ඒක නේද? එතකොට එහෙම අපිට හැම පැත්තකින්ම තණ්හාව ඉපදලා තියෙන්නේ. අඩුම ගානේ විදුලි බල ශක්තිය ගැන පවා තණ්හා තියෙනවා. ආලෝකය ගැන. දවස් දෙකක් කරන්නේ නැතුනොත් මොකද වෙන්නේ? රිදෙනවද නැද්ද? අප්පෝ මට ගෙදරවත් ඉන්න හිතෙන්නේ නැහැ හරි අමාරුයි. අමාරු කියන්නේ මොකද? නැතුව බෑ. අපි දන්නේ නැතුණාට මේ ලෝකේ තියෙන බොහෝ දේවල් වලට අපි හැලිලා තණ්හාවෙන් ඉන්නවා. ලුණු නැතුව පුළුවන්ද? ලුණු ලුණු. මිරිස් හදිසිය මේ ලෝකෙ මිරිස් අතුරු දහන් වුණොත් ලුණු අතුරු දහන් වුණොත් කාලාමාරයි. ආය මොනවත් කන්න බෑ කියලා කට්ටිය ලෑස්ති කරගන්නේ. ඉතින් එහෙනම් කොච්චර තණ්හාව තියෙනවද කියලා බලන්න පොඩි පොඩි දේවල් වලට පවා තණ්හාව ගිහිලා තියෙන්නේ. මෙවැනි මේ තණ්හාවෙන් සම්පූර්ණයෙන් අයින් වීමයි නිවන් දකින්න කියලා කියන්නේ. හ්ම් මේ තණ්හාව තියෙන තුරු මොකද වෙන්නේ? සසර දික් වෙනවා සහ දුක් විඳිනවා. හැම වෙලෙම දුක් විඳිනවා. තණ්හාව තියෙන තුරු ශෝක බය උපදිනවා. එහෙනම් මට මොනවා හරි අඩුපාඩුවක් හින්දා මට මොනවා හරි අඩුපාඩුවක් හින්දා හිතරි දෙනවා නම් ඒක තණ්හාව. එතකොට හිතරි දෙන හැම වෙලේම එක එක්කෙනාට චෝදනා කරන්න යන්නේ නැතුව මං හැම වෙලෙම බලන්න ඕනේ මට මගේ තණ්හාවයි මේ කොටෝ හේතුව මං ඒක නැති කරගන්න ඕනේ කියලා. හරි? ඒක නැති කරගන්න ක්‍රමයකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මොකක්ද ක්‍රමය? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔන්න ඔය අංග 8 තියෙන දේවල් හොයන්න ඕනේ. හොයලා ඒවා දැනගන්න ඕනේ. සම්මා සමාධිය කියන්නේ මොකද්ද? සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? සම්මා සති කියන්නේ මොකද්ද කියලා ඔක්කොම දැනගන්න ඕනේ. ඒ ටික ඔක්කොම දැනගත්තට පස්සේ Tamanට තණ්හාවක් ආවට පස්සේ අපේ හිත කියනවා නම් Tamanට දුකක් ආවට පස්සේ අපේ හිත කියනවා නම් මේක දුකක් කියලා ඒ දුක නැති කරගන්න මම විසඳුම් හොයන්න ඕනේ අන්න අර ගොඩේ. කොයි ගොඩෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ගොඩෙන් තමයි විසඳුම් හොයන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ගොඩක් තියෙනවා අපිට. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ඔය විදිහට එතන තියෙනවා මේ කරන්න ඕන වැඩ ගොඩක් ඒ තියෙන්නේ. ඒ ඒ වැඩ ටික හොඳට මතක තියාගෙන එතනින් තමයි දුක් නැති කරගන්න ක්‍රමේ අල්ලගන්නේ. එතනින් තමයි විසඳුම ගන්න ඕනේ. ඒක නිකන් විසඳුම් පොත වගේ තියාගන්න ඕනේ. දුක් නැති කරගන්න විසඳුම තියෙන්නේ සම්මාදිට්ඨිය සම්මා සංකප්පේ සම්මා අපි උදාහරණයක් ගමු. ඒ ගැන සිහිය තියාගන්න කියලා මම මේ කියන්නේ. ඒ ගැන සිහිය තියාගෙන ඒක ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕනේ මේ සතියේ. දැන්වත් ඒක හරියටම කරමු. එතකොට ටික ටික ටික ටික මේක වර්ධනය වෙයි. බලන්න පොඩ්ඩක් උදාහරණයක් ගන්න. මට තරහ ගිහිල්ලා. කවුරු හරි බැනලා. කවුරු හරි බැනලා මට තරහ ගියාම දැන් ඒ තරහ ගිලා තියෙන්නේ ඇයි? බැන්න හින්දා. හරිද? නෑ බැන්නේ කියලා ඇලිච්ච හින්දා නෙවෙයි. ප්‍රිය වචන කෙරෙහි ඇල්ලා තිබුණා. මම එයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රිය වචන. එහෙනම් තණ්හාවක් තියෙන ඇතන ප්‍රිය වචන කෙරෙහි තියෙන තන දැන් මම මොකද කොහොමද කල්පනා කරන්න ඕන? එහෙනම් මට නේද තරහකුයි ආවේ ප්‍රිය වචන කෙරෙහි තියෙන තණ්හාව හින්දා එහෙනම් මේ තරහට විරුද්ධව මට මොකක් හරි උත්තරයක් හොයාගන්න ඕනේ. තරහට විරුද්ධ මගේ හිතේ උපදින හිතක උපදින තරහට විරුද්ධ හැඟීමක් තියෙනවා. මොකක්ද ඒකට කියන්නේ? මෛත්‍රිය කියලා. හරි? අප්‍රිය වචන කරන ක්‍රියා කියපු කෙනා කිරීමට තරහ ගියේ මගේ මෛත්‍රිය අඩු හින්දා. හරිද? ප්‍රිය වචන කෙරෙහි තිබ්බ තණ්හාව ඒක ඇත්ත ඒක ඒක විසඳ ගන්නත් අපිට පුළුවන් තමන්ගේ අතුලාන්තය ඇති වෙන තරහ නැති කර ගැනීමෙන් සහ පුද්ගල සංඥා නැති කරගන්න නැත්නම් අනාත්ම සංඥා වර්ධනය කරගන්න ඒවා ටිකක් දිග ඒවානේ හරිද එහෙනම් ඊට වැඩිය ලේසි එකක් මේ තරහ තරහ කියන තරහ එන තරහ එන ස්වභාවය මගේ ළඟ තිබුණා මේ වගේ අප්‍රිය වචනයක් ඇහෙනකොට තරහ එන ස්වභාවය තියෙනවා තරහට විරුද්ධව තියෙන තරහට ප්‍රබල තරහට ප්‍රතිවිරුද්ධව තියෙන බලවේගය තමයි මගේ හිතේ ඉපදී යුතු මෛත්‍රිය. එහෙනම් එන්න ඒ එන්න ඒ උත්තරේ ගන්න ඕන කොහෙන්ද? අර මං කිය විසඳුම් ගොඩක් තියෙනවා. කොහෙද ඒක තියෙන්නේ ආර්යශ්‍රේණික මාර්ගයේ මෛත්‍රිය කියලා තියෙන්නේ කොහෙද? ඔන්න බලනවා. සම්මාදිට්ඨියේ මේ තරහට විසඳුමක් සම්මාදිට්ඨියේ තියෙනවා. නමුත් එකපාරටම ප්‍රකටව නැහැ. දෙවෙනි එක තියෙන සම්මා සංකප්ප. සම්මා සංකප්පයේ තියෙනවා නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංස සංකල්පනා. අව්‍යාපාද කියන්නේ මෛත්‍රියට. ආ එහෙනම් තරහක් ආවට පස්සේ ඊළඟ සැරේ තරහා එන්නේ ඉස්සෙල්ලා මෛත්‍රිය වර්ධනය කරනවා නම් කවුරු හරි යා විසඳුම හොයලා තින්නේ කොහෙන්ද? ආර්ය ශ්‍රැංග මාර්ගය. සාමාන්‍ය මනුස්සයා මොකද කරන්නේ? තරහා කියලා කවුරු හරි බැන්නාම දුක නැති කරගන්න අනිත් පැත්තට බයිනවා. නේද? එහෙනම් ඒක නෙවෙයි නොවිය යුත්තේ තමන්ගේ සිතේ මෛත්‍රිය වර්ධනය කර ගැනීමයි විය යුත්තේ. නේද? එහෙනම් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි මේ උත්තරේ මම ගත්තේ. හරිද? මට පාලනය කරගන්න බැරි විදිහට බොරු කියවෙනවා. හරි සමහර අය හරියට බොරු කියනවා. ඔන්න දැන් සමහර සමහර අය නැත්නම් අපි හිතමු පරස වචන කියනවා. පොඩ්ඩක් නැත්නම් අනිත් අයට කේන්ති යන විදිහට මට චුට්ටක් නම් පරස වචන කියවෙනවා. පරස වචන කියවෙන එක හොඳද? හොඳ දෙයක් නෙවෙයි. දැන් විසඳුම දැනවත් ගන්න ඕනේ ඒක. පරුස වචන කීමෙන් Tamanට දුක් ඇති වෙනවද නැද්ද? දුක් ඇති වෙනවා. එහෙනම් ඒ දුක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? ඒක මහා දුක්ඛිත ස්වභාවයක් තියෙන ඉදිරි කාලේ එන Tamanට හානියක්, අනුන්ට හානියක් වෙන දෙදෙනාටම හානියක් වෙන ක්‍රියාවක්. මේක නවත්ත ගන්න මට බෑ. මගේ වැඩේ පොඩ්ඩක් නැත්තම් පරිසවදන කියන එක. කියලා හිතන්න. දැන් විසඳුම හොයන්න ඕන කොහෙන්ද? ප්‍රශ්නයක් නම් විසඳුම හොයන්න ආර්ය අෂ්ටාංග මාර්ගයමයි. ඒකට කොහෙද දන්නේ විසඳුම තියෙන්නේ? ආරම්භ බලන බලනකොට සම්මා දිට්ඨිය, සම්මා සංකප්පය, සම්මා වාචා, හා සම්මා වාචා. සම්මා වාචා කියන තැන තියෙනවා පරුසා වාචා වේරමණී කියලා එකක්. මොකද්ද පරුසා වාචා වේරමණී කියන්නේ? පරුස වචන කියන එකට ප්‍රතිවිරුද්ධව මගේ සිතේ ඇතිවිය යුතු හැඟීමක්. පරස වචන කියන්න හදනකොට මම මේක කියන්නේ යම් හැඟීමක් ඇතිවෙලා නේද පරස වචනයක් කියන්න ඕන කියලා හැඟීමක් ඇතිවෙලානේ. අන්න ඒකට ප්‍රතිවිරුද්ධව මගේ සිතේ ඇති ඇති වෙන හැඟීමකට කියනවා පරසා වාචා වේරමණී කියලා. ඒක මේ හිස් වචන පරස වචන කීමෙන් වළක්වන චෛතසිකයක් මගේ හිතේ උපදවා ගන්න ඕනේ. හරිද? ඒක උපදවා ගත්තොත් තමයි පරස වචන කියන එක නවතින්නේ ඒක උපදවාගෙන නැත්තම් පරිසවචන කියන එක නවතින්නේ නැහැ කෙනෙක්ගේ. ඒක තමයි පරසවාචා වේරමණී. පාණාතිපාතා වේරමණී කියනට එතකොට. ප්‍රාණඝාතයෙන් අයින් වෙන සිතුවිල්ලක් මගේ හිතේ උපදවා ගන්න ඕනේ. හරි. කොහොමද ඒක කරන්නේ? ප්‍රාණඝාත කිරීමෙන් ඇති වෙන ආදීනව හොඳට මෙනෙහි කරනවා. ප්‍රාණඝාත කිරීමෙන් ඇති වෙන ආදීනව මෙන්න මේ වගේ වෙනවා, මේ වගේ වෙනවා, මේ වගේ වෙනවා කියලා හොඳට මෙනෙහි කරනවා. ඒක විපාකත් එක්ක මෙනෙහි කරනවා. අන්න ඊළඟට ප්‍රාණඝාතයට ගොදුරු වෙන සත්වයා පිළිබඳව මං වගේ දැන් හරක් මරණ කෙනෙක් හරකා මරන්න ගියාම විඳින වේදනාව. හ්ම්. දන්නවද ඒක? එයාව අරගෙන ගිහිල්ලා එයාව තල්ලු කරගෙන අරගෙන ගිහිල්ලා අර වදකාගාරේ වගේ එකට හරි එයාව තල්ලු කරනකොට එයා අනිත් අයට වෙච්ච දේ දන්නවා. එහෙනම් යන්නේ ඇතුළට. හරිද? සමහර සතු අඬනවා. හරිද? ඒකල ඇතුළට අරන් ගිය ගමන් තඩි කුළුගිරියකින් ඔලුවට ගහනවා. මේ ඉස්මුදුන මුදුනට ගහනවා. හරිද? ඒ ගහනකොට යා මොකද වෙන්නේ? කරකිලා කරකිලා කරකිලා ගොම දාගෙන ගව මුත්‍රා දාගෙන වැටෙනවා. හරිද? එතකොට එහෙම වැටුනහම එයාගේ ඒ කලන්ත දාලා වැටුනහම පන පිටින්ම මේ මෙතන යට තියෙන බලනහරයක්. ඒක කපනවා. ඒකපුවම ගොජ ගොජ ගොජ ගොජ ගාලා ලේන්න පටන් ගන්නවා. හරිද? හරි පොම්ප් එකකින් වතුර යදිනවා වගේ ලේනවා. ඊට පස්සේ ඉතින් අමුයෙන්ම මේ වැඩේ දිගටම යනවා. ඉතින් මේක කපනවා. අමුයෙන්ම මස් නටද්දි හැම ගහ ගහන්නේ. හරිද? මේ සතාගේ මස් නටද්දි හැම ගහන්නේ. හිතන්නකෝ අපිට ඒක ගැන හොඳට හිතුවොත් නේද? එයා විඳින වේදනාව මට ලැබුණොත් කියලා හිතුණොත් මට මට මට ඒ සතෙක් මරණ එක ගැන හිතන්නවත් පුළුවන්ද? බෑ. නේද? එහෙනම් හරක් මරණ එකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි ඔන්න මගේ තුල ඇති වෙනවා. මధుර මරණයකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි. <laughs> මధుර මරණයකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි ඇති වෙන්නේ නැත්නම් දැනට ඒකත් හොයන්න ඕන හොඳට. හරි. මේ සතා කිසිම දෙයක් දන්නේ නැති අහිංසක සතෙක් මල් රෝණක් වගේ බර තියෙන සතෙක් නේද? එතකොට මේ සතා මගේ ළඟට ආපුවම මම පොඩි කරලා දානකොට එයාගේ කකුල් කුඩු වෙනවා, තටු කුඩු වෙනවා, බඩ පැලෙනවා. හරිද? අන්න ඒ වගේ නම් මොකුත් හිතුවේ නැහැ. එහෙම හිත පටස් කාලා පුපුරන්නේ කිව්වට ඒ සතාට සාපේක්ෂව ඒක ලොකු ප්‍රශ්නයක්. හරිද? මට ඒක සද්දහුන් නැතුණාට ඒ සතාගේ පැත්තෙන් ඒක යට ලොකු ප්‍රශ්නයක්. හරි සමහරවිට බාගෙට මැරිලා වැටුනොත් එහෙම අපේ අතක් හරි වැදිලා ලොකු වෙලාවක් දාගන්න නම් හරිද? අන්න එහෙම හිතුවොත් එහෙම හිතුවොත් ඊළඟට මේ සතා නිර්මාණය කරේ මන් නෙවෙයි මේ ලෝකේ. මధుරව හැදුවේ මන්ද? නෑ එහෙනම් මට අයින් කරන්න අයිතියකුත් නෑ තියෙන්නේ මම පරිසංගන එකයි. හ්ම් එයා රෝග බෝ කරනවා නම් මං පරිසං වෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට හිතලා හිතුවත් ප්‍රාණඝාතයට විරුද්ධ සිතුවිලි අපේ හිතේ පහළ වෙනවා. ඒක තමයි කියන්නේ පරසාවාචා වේරමණී කියලා. අනුන්ගේ දේවල් හොරකම් කරන එකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි අපේ හිතේ පහළ වෙන්න ඕන. කාමයේ වර්ධවා හැසිරෙන එකට ප්‍රතිවිරුද්ධ සිතුවිලි පහළ වෙන්න ඕනේ. ඒක පහළ කර ගැනීම තමයි විසඳුම. ඒකයි කියන්නේ කාමේශ මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං කියලා කියන්නේ ඒ වේරමණී කියන්නේ විරමණය නැත්තම් වෙන්වීම ඒකෙන් වෙන්වීම කියලා කියන්නේ ඒක වෙන්න ඕන කොහෙද? හිතේ. හිතේ වෙන්න ඕන එක. එහෙනම් විසඳුම දෙනවා. හරිද? ඉතින් මේ විදිහට අපිට මට මේ කියා ගන්න ඕනලා තියෙන්නේ අද දවසේ අපිට පුළුවන් වෙන්න ඕනේ හැම දුකකටම හේතුව තණ්හාව කියන සිහිය ඊට පස්සේ අරක වෙයි. ඒතකොට විසඳුම හොයන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයෙන්මයි. ඒකේ පළවෙනි පියවරක් විදිහට ඉස්සෙල්ලාම වෙන්න ඕනේ මොකද්ද? ඇත්තටම කියන්නේ හැම වෙලෙම මට දුක් ඇති වෙනකොට මතක් වෙනවා නම් තණ්හාව හින්දායි මේ දුක තණ්හාව හින්දායි මේ දුක තණ්හාව හින්දායි මේ දුක කියලා තණ්හාව නැති වෙන්න ඒක ලොකු හේතුවක් වෙනවද නැද්ද? නේද? අනිත් එක අපිට සමතුලිත ජීවිතයක් නිවසේදී වුණත් කවුරු හරි බැන්නත් ඒ සිහිය තියනවනම් අප්පෝ මෙයා බැන්න හින්දා නෙවෙයි මට මේ දුක මයි ළඟ තියෙන තණ්හාවෙන්ද එහෙනම් මම අයින් කරන්න ඕන මොකද්ද? තණ්හාව මේක තියෙනකම් මම දුක් විඳිනවා කියලා Tamanට ලොකු ඉවසීමක් හම්බ වෙනවද නැද්ද? නේද? එතකොට ගමේ තොටේ කෙනෙක් හරි මොනවා හරි වචනයක් කිව්වහම නැත්නම් ගහන්න පැන්නොත් මොනවා හරි වෙනදට තරහ යන જાති එකක් ආවා આવොත් ඒ එන හැම වෙලෙම අපිට මතක් වෙන්නේ මොකද්ද? එහෙනම් මට දුකක් ඇති වෙන හැම වෙලෙම කායික දුකක් ඇති වෙනකොට මේ තමයි ගිය සැරේ ඉවර කරගන්න බැරි වෙච්ච තණ්හාව. ගිය සැරේ මම මැරෙන වෙලාවේ නේද රූප දකින්න, සද්ද අහන්න ඔච්චර දැකලා එකක්වත් අඩු වෙලා තිබුණා නෑ. මේ සැරේ මැරෙන වෙලාවෙත් එහෙම තමයි ඒක උඩට. නේද? මේ සැරේ මැරිගෙන යනකොට තුඟක් කට්ටිය මොනවද ඉල්ලන්නේ? ලොක්කිටෙන්ට කියන්න පොඩ්ඩිටෙන්ට කියන්න මද්දුමීටෙන්ට කියන්න කිය කිය මොකද ඒ කරන්නේ නේද තව එක සැරයක් හරි බලා ගන්න දෙන්නලු ඉස්තිරිතාවේ නම් කියනවා අම්මලා ලොක්කි ආවේ නැහනේ ඇයි දන්නේ මට තව එක සැරයක් හරි බලන්න කියලා කඳුළු පෙර පෙර කියනවා මේ මැරෙන්න කිට්ටුවේ ගැනදී මොකද්ද ඒ ගහලා තියෙන්නේ අමූලික තණ්හාවක් ගහලා තියෙන්නේ හරිද මෙච්චර කාලයක් බැලුවා තාම බැරි වුණා තණ්හාව පොඩ්ඩක්වත් අයින් කරගන්න ඒකින්ද මැරෙන්නේ තණ්හාව ඉතුරු කරගෙනමයි අනේ තව බලා ගන්න නැත්තම් මගේ අප්පා කියලා වැරදුනා. හරිද? එතකොට ඉතින් ආය හැක් හම්බ වෙනවා. කරගෙන තියෙන පින්පව් අනුව ආය හැක් හම්බ වෙනවා. ආය තනක් හම්බ වෙනවා. නේද? සමහරකට වැඩි වෙනුත් එක හම්බ වෙනවා මම අර හැමදාම කියනවා වගේ. කොටවල් හම්බ වෙනවා, කුර හම්බ වෙනවා. ඒවා හම්බ වෙනවා අඩුවක් නැතුවම හම්බ වෙනවා. වාලිගත් හම්බ වෙනවා. ඉතින් තනියම කරන්නකො දැන් වැඩි කතා කරගන්නත් බෑ මොකක්වත් බෑ. නේද පොඩි කාලේ මල්ලා දඟල් දාලා බැඳ ගන්නවා. පුළුවන් තරම් දුක් විඳින්න වෙනවා. ඉතින් එහෙම தත්යකටපත් වෙන්නේ මේක කලින්ම තේරුම් අරගෙන මේ කටයුත්ත කරගත්තේ නැති හින්දා තණ්හාව හින්දා. එහෙනම් මේක දැන් ඇති දැන් ඔය කියව ඇති හොඳටම නේද? මේක දැන් මොකද කරන්නේ කියලා කතා කරගන්න ඕනේ. කොහොමද මතක් වෙන ගානට ගන්නෙ? කොහොමද අපේ හිතට මේ තණ්හාව හින්දායි කියලා මතක් වෙන ගානට සිහිය හදාගන්නේ? දැන් දැනගත්තා ඒක. දැන් දන්නවා ගොඩක් කාලෙකුත් දන්න ටික තමයි මම මේ කිව්වේ. මේ මොකක්ද දුකට හේතුව තණ්හාව කියලා දන්නවා. දුක් ඇති වෙනකොට තණ්හාව හින්දායි කියලා ඒ දන්න නුවණ පිළිබඳ සිහිය හදාගත්තොත් එතනින් එහාට වැඩි වෙයි හුඟක් වෙලාවට. ඉතින් ටික කෙරේ මොකද හේතුව දැනගත්තා වෙනවනේ. ඒ සිහිය හදාගන්නේ කොහොමද කියලා බලන්න මෙන්න මේ උදාහරණයකින් අපි බලමු. කවුරු හරි මට බැන්නොත් මට තණ්හාව ඇති වෙන්නේ ඒ තැනත්තාගෙන් මට ප්‍රිය වචන ලැබෙයි කියලා තියෙන තණ්හාව හින්දා තමයි දුක් ඇති වෙන්නේ. කවුරු හරි මට බැන්නොත් දුක් ඇති වෙන්නේ මේ තැනත්තාගෙන් මම ප්‍රිය වචන බලාපොරොත්තු වුණා. ඒ කියන්නේ ප්‍රිය වචන ලැබෙයි කියන තණ්හාව හින්දාද නැද්ද දුක් ඇති වෙන්නේ? එහෙම නේද? හරි. දැන් මගේ මෑත අතීතය ඈත අතීතය තියෙනවානේ. නේද? ඕකේ කවුරුත් මට බැනලම නැද්ද? බැනලා තියෙනවා. ඇනුම්පද කියලා තියෙනවා. ඒ මේ ඊයේ පෙරේදා වෙන්නත් පුළුවන්. හරි? එන්න ඒ බැනපු දවස්වල මට ලොකු දුක් ඇති වෙලා නැද්ද? ඇති වෙලා තියෙනවා. අන්න පැත්තකට ඉඳගෙන ඒව මතක් කරනවා. හරි? අහවල් දවසේ බැන්න හින්දා මට දුක් ඇති නෝන දැන් මතක් වෙන්නේ නැහැ. අහවලා මට හොඳට බැන්න දුක් ඇති වුණා කියලා. නෑ දැන් දැන් මතක් කරන්නේ ඒ ක්‍රමයට නෙමෙයි. මොකද්ද? අහවල් දවසේ අහවලා මට බැන්නා ඒ දුක් ඇති වුණේ එයාගෙන් ප්‍රිය වචන ලැබෙයි කියලා මට තියෙන තණ්හාව හින්දා. ඊට පස්සේ දවසක අන්න අහවලා බැන්නා එයාගෙන් ප්‍රියවචන එයාගෙන් ප්‍රියවචන ලැබෙයි කියලා මම මගේ හිත බලාපොරොත්තු වෙලා තිබ්බ තණ්හාව හින්දා තමයි රිදුනේ නේද දැන් බලන්න අපි ගොඩාක් ප්‍රිය කෙනෙක් ඉන්නවා සාමාන්‍ය ප්‍රිය කෙනෙක් ඉන්නවා ඊටතරි අඩු කෙනෙක් ඉන්නවා ඊටතරි අඩු කෙනෙක් ඉන්නවා අඩුම නැතිම කෙනෙක් ඉන්නවා ප්‍රියභාවය මේ පස් දෙනාම මට එකම වචන කියලා බයිනවා හරිද පොඩ්ඩක්වත් ආදරේ නැති එක්කෙනා මෙහා කොනේ ඉන්නේ ගොඩාක් ආදරේ කෙනා මෙහා කොනේ ඉන්නේ ඒ මැද තව තුන් දෙනෙක් ඉන්නවා හරි ආදරේ වැඩි වෙන පිළිවෙලට මේ පස් දෙනාව මට එකම පරුස වචනේ කියලා බයිනවා මගේ හිත වැඩියෙන් දෙන්නේ කොයි එක්කෙනාගෙන්ද වැඩියෙන්ම ආදරේ තියෙන එක්කෙනාගේ එතකොට එකම වචනේනේ කිව්වේ එකම විදිහටනේ කිව්වේ එහෙනම් වැඩියෙන් හිදුනේ ආදරේ තියෙන කෙනාගේ එහෙනම් ඒ ආදරේ තියෙන්නේ කොහෙද මගේ සිතේ ප්‍රියභාවය වැඩියෙන් තියෙන්නේ. නේද? කැමැත්ත වැඩියෙන් තියෙන්නේ. එහෙනම් මේ රිදිලා තියෙන්නේ අර වචනේ හින්දාද නැත්නම් මේ හිතේ හිත හින්දාද? ඒක නේන්න. තණ්හාවෙන්ද රිදිලා තියෙන්නේ. නේද? තණ්හාව වැඩි වෙනකොට රිදිලා වැඩි උනේ. ඒක තේරෙනවද? තණ්හාව වැඩි වෙනකොට රිදිලා වැඩි තණ්හාව අඩු වෙනවා රිදිලා අඩුයි. එහෙනම් රිදෙන්නේ මොකක් හින්දාද? තණ්හාවෙන්ද ඔය චුට්ට මතක් වෙන්නේ නැහැ නේ. අපේ මෙච්චර කල් ජීවත් වුණා. <laughs> නේද? මෙච්චර කාලයක් අපි ජීවත් වුණා මේ තුට්ට මතක් වෙන්නේ අපිට අදාළ වෙලාවට මතක් වෙන්නේ මෙහෙම කියන වෙලාවට ඔක්කොම කියන ඇත්ත කියලා නේද මල ගෙදරක් අරන් බලන්නකෝ මලමිනිය මලමිනියට නේද මලමිනියට අදාළ පුද්ගලයාට ඒ මෑත කාලේ වැඩියෙන්ම ආදරය කරපු අය වැඩියෙන් එතනට වෙලා බීම පෙරලි පෙරලි අරනවා කෑ ගහගා. ටිකක් අඩු අය සාලේ දිහාට වෙලා නේද? මූණෙල්ලන් ඉන්නවා. ඊටත් වැඩි ආදරය අඩු අය ඉස්සරහ එන කට්ටියත් එක්ක හිනහ වෙවි කතා කර කර ඉන්නවා. නේද? ඒතර බලන්න හරියටම හොයාගත්ත හැකි අර කොනේ ඉඳන් මේ කොන්ට වැඩියෙන්ම මේ ප්‍රශ්නේ තියෙන්නේ තණ්හා වැඩි. තණ්හා වැඩි නම් ශෝකේ වැඩි. තේරෙනවද? එහෙනම් මේ මේ සිහියට එන්න ඉස්සෙල්ලා තමන්ගේ දරුවෝගේ වචනයක් හින්දා හරි කාගේ හරි වචනයක් හින්දා රිදෙනකොටම හා හා එයාගේ හින්දා නෙවෙයි මේ රිදෙන්නේ. මගේ හිතේ එයා ගැන තියෙන කැමැත්ත හින්දා රිදෙන්නේ. කැමැත්ත හින්දා රිදෙන්නේ. මගේ හිතේ තියෙන කැමැත්ත හින්දා රිදෙන්නේ. එහෙනම් රිදෙන කයින් කරන්න නම් කැමැත්ත අයින් කරන්න ඕනේ. නේද? නැතුව නැවත නැවත මේක පෝෂණය වුණා කියලා දැන් අද අද හොඳින් කතා කරොත් ආයෙ මගේ හිත හරියනවා. ආයෙ හෙට නරකින් කතා කරොත් මේක ඕක කොහොමද වෙවි තියෙන්නේ බලන්නකො ජීවිතේ. එක දවසක් හොඳින් කතා කරනවා, තව දවසක් නරකයි, තව දවසක් නරකයි, තව දවසක් හොඳයි. හොඳ දවසට හොඳට හිත හොඳයි නරක දවසට හොඳටම නරකයි. ඉතින් ඕක පෙරලා පෙරලා ඉන්නවා. හවුද නැද්ද? ඉතින් සතුට සහ දුක දෙපැත්තට පෙරලි පෙරලි ඉන්න මේ ජීවිතේ වැඩක් තියනවද? ඈ දවස් දෙක තුනක් සතුටෙන් හිටියොත් දවස් 10ක් 15ක් දුකෙන් ඉඳ වෙලා. පැයක් සතුටෙන් හිටියොත් දවසක් දුකෙන් ඉඳ වෙලා. ඒකටම හේතුව තමන්ගේ හිත. හිතේ තියෙන තණ්හාව. හැම දුකක් ඇති වෙන වෙලාවකම ඔන්නෝක මතක් වෙන්න නම් හරිද? ඔන්න බලන්න මම දැන් කියවනේ අර පරණ වචන ගොඩාක් ඒ කියන්නේ වැරදි වචන කියපු ඒවා කියපු ඒවා කියපු ඒවා මෙනෙහි කරන්න කිව්වනේ. නේද? ඒවා ඔක්කොම තණ්හාවයි හේතුව කියලා. නේ? දැන් දුරට ඉස්සලා මං කිව්වේ. එතකොට දැනට අවුරුදු ගානක ඉඳන් මට එක එක වචන කියපු හින්දා දුක් ඇති වුණා මට. ඒ දුක් ඇති වුණේ ඒ කට්ටියගෙන් ප්‍රිය වචන ලැබෙයි කියන තණ්හාවෙන්ද. ඒ විදිහට ඒ විදිහට මම ඔක්කොම බල බල බල බල බල බල ඊට පස්සේ මම අනිත් අය ගැනත් බලනවා අපේ ගෙදර සමහර කට්ටියටත් ඒ වගේ දුක් ඇති වුණා හරි අපේ අම්මා වන්න දුකෙන්ම හිටියා ඒ මොකද අහවල් අහවල් අයගෙන් වැරදි වචන හම්බෙලා එහෙනම් ඇයි මට දුකක් නැතුව අපේ අම්මට දුක් දුක හිතුණා අහවලා බැන්නා අපි දෙන්නටම බැන්නේ කියලා හිතන්නකෝ අදතර අපි කල්පනා කරනවා ඒ සිද්ධිය ගැන කල්පනා කරන්නේ මට එදා ඒ තරම් දුකක් වුණේ නැහැ හැබැයි අපේ අම්මට නම් හරියට දුක් ඇති වුණා ඒ මොකද අම්මා යාළුවාට ගොඩක් ආදරේ හින්දා. එහෙනම් දුක් ඇති වෙලා තියෙන්නේ වචන හින්දා නෙවෙයි. දුක් ඇති වෙලා තියෙන්නේ තණ්හාව හින්දා. හරිද? ඒ තණ්හාවෙන්ද ඒ ප්‍රිය අයගෙන් ප්‍රිය වචන බලාපොරොත්තු වුණා. එයා මට ගාණක් නැහැ. සහෝදරයෙක් බැන කියන්නකො මං වැඩි ආදරයක් නැහැ මගේ. එහෙනම් මට ගාණක් නැහැ. එහෙනම් තණ්හාව හින්දා මේක ඇති වෙන්නේ කියලා ඔය වගේ සිද්ධි ටිකක් අරන් හොඳට මෙනෙහි කර කර එතන හරි හේතුව හොයනවා අපේ මනසේ. හරිද? හරි හේතුව හොයනවා. ඇත්තටම හරි හේතුව එකද නැද්ද? නේද ඇත්තටම හරි හේතුව තණ්හාවනේ හරි දැන් එහෙම එහෙම එහෙම එහෙම එහෙම මෙනෙහි කරා කියලා හිතන්නකෝ දැන් ඇත්තටම ඊට පස්සේ අපි ඉන්නකොට කවුරු හරි කෙනෙක් මට මේ අප්‍රිය වචන කියලා බයිනවා දැන් අර හොඳට මෙනෙහි කරලා තියෙන්නේ මට මොනව හිතේද මෙයාගේ බැනුම හින්දා ඉරි දෙන්න කියලා හිතේද නෑ මොනව හිතේද තණ්හාව හින්දා කියලා හිතෙනවා. ඒ අරක ගොඩාක් මෙනෙහි කරලා තියෙනවා. තේරෙනවද? තමන්ගේ හිත මොකක් හරි දෙයකට රිදුනා නම් ඒ රිදිච්ච සිද්ධි ගැන තණ්හාවෙන් හින්දා රිදුනේ තණ්හාවෙන් හින්දා රිදුනේ තණ්හාවෙන් හින්දා රිදුනේ කියලා ඒ සිද්ධිය අරගෙන හොඳට මෙනෙහි කරලා තියාගත්තොත් ඒ જાතියම සිද්ධියක් ආය වෙනකොට මොකද මතක් වෙන්නේ? මගේ තණ්හාවෙන් හින්දා රිදෙන්නේ. මගේ තණ්හාවෙන් හින්දා රිදෙන්නේ. නේද? ඒක මතක් වෙන්නේ නැති වේද? මතක් වෙන ගානට ගන්න පුළුවන් බැයිද? එහෙනම් ඒක ප්‍රායෝගිකව කරන්න ඕනද නැද්ද? එහෙනම් ඉස්සෙල්ලාම අපි බෞද්ධ විදිහට ඔන්න ඔතනින් පටන් ගමු. පළවෙනියෙන් පටන් ගන්න තැනක් මම කිව්වේ. හරිද? හැම වෙලෙම මට රිදෙන ඊළඟට කය රිදෙන කොටත් එහෙමයි. හරිද? මගේ අතීතයේ මගේ ශරීරයේ රිදිච්ච අවස්ථා ගොඩ තියෙනවා දැනටත් එහෙමයි නේද? බඩගින්න කියන්නේත් එහෙම එකක් පිපාසාව කියන්නේ එකත් එහෙම එකක් නැත්නම් අසනීප වෙලා රිදෙන ඒවා මොනවා හරි ඉඳ හොද්දට ශරීරයේ රිදිච්ච අවස්ථා තියෙනවා. අන්න ඒ අවස්ථා ගැන මොකද කරන්නේ මම අරගෙන එක එක එක කියලා මෙනෙහි කරනවා. ඇත්තට මේක ඉපදිච්ච හින්දානේ මට මේ දුක් ඇති වුනේ. ඉපදි ඉපදෙන් ඉස්සෙල්ලා තිබ්බ තණ්හාව අයින් වෙලා තිබ්බනම් මේ වගේ දුක් විඳින ශරීරයක් හම්බෙන්නේ නැහැ. මේක මේක මව් ගර්භය තුල කොච්චර දුක් විඳලාද? නේද? මේක එතනින් පස්සේ නැගිට ගන්න බැරුව කතා කර ගන්න බැරුව නේද කොච්චර දුක් විඳලා දැනටත් මේක කොච්චර දුක් විඳිනවද මේ අවුවෙන්ද දුකයි වැස්සෙන්ද දුකයි වතුරෙන්ද දුකයි නේද හැම එකකින්දම අසනීපෙන්ද දුකයි තේවැණි දුක් ඔක්කොටම හේතුව මට මේ වගේ ශරීරයක් හම්බෙන එක හම්බුන හින්දායි දුක් විඳින්නේ එහෙනම් හම්බෙන්න හේතුව ගිය සැරේ මැරෙනකොට රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා තිබිලා නේද ගිය සැරේ මැරෙනකොට තණ්හාව තිබිලා ඒකයි හේතුව. අන්න එහෙම හොඳට මෙනෙහි කරනවා. හොඳට මෙනෙහි කරනවා. අතීතයේ ඇතිවෙච්ච රිදුම් ඇතිවෙච්ච හැමලා ඊළඟට තව ඉස්පිරිතාලවල දුක් විඳින අය දැන් පිළිකාවක් එහෙම ඇදලා අපි ඉතින් හින්දා දකින්න තියෙනවා නේද? පිළිකාරවල වලට එහෙම ගිහිල්ලා කුඩ දුක් විඳින අය දකිනවා අපි. දකින්නකොට අපිට හැම වෙලෙම මොකද මතක් වෙන්නේ? පව් නේද? කරුමයක් කී කීව මතක් වෙනවා. නමුත් මෙයා මෙච්චර මේ දුක් විඳින්නේ මොනවා හින්දාද? තණ්හාවෙන්දයි කියලා මෙනෙහි කරනවා. හරිද? ඒ වගේ දැක්ක දේවල්, අහපු දේවල් එක එක්කෙනාට කරදර වෙන අවස්ථාවල ඒ ඒ ශරීර දුක් විඳින විදිය දැන් සුනාමියෙන් දැන් පහුගිය කාලේ බෝම්බ පිපිරිලා හැමේ වෙලා ගොඩ ඒ ශරීර දුක් විඳින. අදටත් නේද අත් කකුල් ප්‍රශ්න වෙලා දුක් විඳිනා ඉන්නවා. එතකොට එයාලට මේ වගේ දේවල් වල මුණ පාණ්ඩුනේ ගිය සැරේ ඉතුරු වෙච්ච තණ්හාවෙන්ද. අන්න ඒක හොඳට තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් හොඳට මෙනෙහි කරන්න ඕන පැත්තකටලා ඉඳගෙන. හ්ම්. එහෙම හොඳට මෙනෙහි කරාට මෙනෙහි කරාට මෙනෙහි කරාට පස්සේ තමන්ට කායික දුකක් ඇති වෙනකොට ඊට පස්සේ ඕක මතක් වෙන එකක් නැද්ද? <laughs> අනිවාර්යයෙන්ම මතක් වෙනවා මගේ කය රිදෙනකොට මගේ කකුල රිදෙනකොට අත රිදෙනකොට ගිය සැරේ තණ්හාවෙන්ද නෙමෙයි නේද? එහෙනම් තණ්හාවෙන් දැන මේ ඔක්කොම රිදෙන්නේ කියලා මතක් වෙනවා. අන්න එහෙම හැම වෙලෙම තණ්හාවෙන්ද තණ්හාවෙන්ද කියලා මතක් වුණොත් එතකොටම මගේ හිත මට කියනවා තණ්හාව නැති කරොත් තමයි ඔය දුක නැති වෙන්නේ කියලා. එතකොටම මගේ හිත හොයනවා තණ්හාව නැති කරන ක්‍රමය. එතකොට මට හම්බෙන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. හරිද? ලොකු ගමනක ආරම්භයක් එතන තියෙනවා. ඒකයි ඒකයි මම මේක ඔයිට කලිනුත් මම කියලා දීලා තියෙනවා මේක මතක් කරේ ඒකයි මේකට අපි අපේ සිද්ධිය අරගෙන භාවනාවක් වගේ ඉඳගෙන භාවනා ඉරියව්වකින් ඉඳගෙන අපි අපේ ජීවිතේ රිදිච්ච තැන් ඔක්කොම අරගන්න ඕනේ හරිද රිදිච්ච තැන් කය රිදිච්ච අවස්ථා සිත රිදිච්ච අවස්ථා අරගෙන මේවාට හේතුව තණ්හාවයි තණ්හාවයි කියලා තණ්හාවෙන්දයි ඒක තණ්හාව කියනකොට නිකන් තණ්හාවෙන්ද? තණ්හාවෙන්ද තමයි ඔක්කොම දුක් විඳින්නේ, තණ්හාවෙන්ද තමයි ඔක්කොම දුක් විඳින්නේ කියලා බෑ. වචනෙන් කියන එක නෙවෙයි මේ. හරි. තණ්හාව හින්දා කියන තණ්හාව කියනකොට දැනෙන්න ඕන. මං කියලා දුන්නා තණ්හාව දැනෙන හැටි. නේද? රිදි රිදි රිදි රිදි රිදි ඉල්ලනවා මගේ. මේක ඕනේ කියලා ඉල්ලනවා මගේ. නේද? අඩුම ගානේ ෆෝන් එකෙන් ගැලවෙන්න බැරුව ඉන්නේ මොකක් හින්දාද? අන්න හොඳම උදාහරණයක් තියෙන්නේ. නේද? යන්තම් විවේකයක් එනකොට මොකක්ද අතර ගන්නෙ? ෆෝන් එක අතර ගන්නවා. නේද? ඌමනාව තිබ්බත් ගැලවෙන්න බෑ. ඒ මොකක්ද? රූප දැකීමේ තණ්හාවේ. අර රූප දැකීමේ තණ්හා ඉවරන්නේ එකක් බල්ල වෙනකොට ඊළඟ එක ඊළඟ බල්ල වෙනකොට ඊළඟ එක ඊළඟ බල්ල වෙනකොට ඉතින් හූරනවා බලනවා හූරනවා හූර හූර හූර හූර වෙන ජීවිතේම හූරනවා සමහර අය. හරි. එතකොට මේ ඔක්කොටම හේතුව තණ්හාවයි කියලා තමන්ට නිබ්බාන්දව දැනෙන්න ඕනේ. තමන්ගේ ජීවිතය සමතුලිත කරගන්න බැරුව දඟලනකොට දැනෙන්න ඕනේ මේ ඔකොටම හේතුව තණ්හාව කියලා. එහෙම දැනෙන්න නම් ඒ බව හොඳට මෙනෙහි කරලා තියාගන්න ඕනේ. ඒ මතකය ඇති වුණොත් එතනින් එහාට අපි මේ ගමන ආරම්භ කරා. ඉතින් මේක අමාරු දෙයක්ද? බෞද්ධත්ව විදිහට මේක මේ මේ මේ මානසිකත්වය ඇති කරගන්න එක ගොඩක් අමාරුද? මම පොඩි වැඩයි කිව්වේ. භාවනා ඉරියව්වක ඉඳගෙන හරි? භාවනා ඉරියව්වක ඉඳගෙන කරන මෙනෙහි කිරීම වටින හින්දා. භාවනා ඉරියව්වක ඉඳගෙන මේ මානසික දුක් ඔක්කොටම හේතු වෙන්නේ තණ්හාව කියලා මෙනෙහි කරන්න ඕනේ. හරිද? ඊළඟට කායික දුක් ඔක්කොටම හේතු උනේ අතීතයේ මම මැරෙනකොට තණ්හාවෙන් වෙච්ච නැති හින්දායි කියලා මෙනෙහි කරනවා. මානසික දුක් ඔක්කොටමත් මෙනෙහි කරනවා මගේ වචන හින්දා මට රිදෙනවා නම් මගේ ළඟ තියෙන තණ්හාව කෙනෙක්ගේ ක්‍රියාව හින්දා රිදෙනවා නම් ඒ කෙනා ගැන මගේ ළඟ තියෙන තණ්හාව කියලා හොඳට රිදෙන තැන් ඊළඟ ප්‍රියන්හාවෙන් වෙනකොට අප්‍රියන්හාවක් වෙනකොට ඒ හැම තැනකම තියෙන්නේ තණ්හාව කෙනෙක් මරුණා වුණත් මට දුක හිතෙන්නේ මගේ ළඟ තියෙන තණ්හාව හින්දා කියලා හොඳට මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරපුවාම ඇත්තටම ජීවිතේ වගේ ඒවා වෙනකොට මට මේකට හේතුව තණ්හාවයි කියලා මතක් වෙන්න පටන් ගන්නවා. එන්න ඒ මතකය අපි ඒකට කියනවා සිහිය කියලා. දැන් මෙච්චර අපි ඒක නුවණක්නේ දැන් නුවණ දන්නවනේ අපි. මේ දුකට හේතුව තණ්හාවයි කියන නුවණ තියෙනවා. දැන් මේ කතා කරේ මොකක් ඇති කර ගැනීම පිළිබඳව? සිහිය ඇති කර ගැනීම පිළිබඳ. ඒ සිහිය ඇති වුණොත් අපි තණ්හාව නැති කරන මාර්ගය හොයනවා. ඒක වෙන හිඳයි කියන්නේ. ඒ සිහිය හොඳට ඇති වුණොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පොත්පත් වලින් හොයාගෙන ලියාගෙන මේක තමයි වෙන්න ඕනේ මේ ටිකෙන් තමයි මගේ ජීවිත විසඳුම ඇති වෙන්නේ කියලා ඉවරක් නැතුව හොයන්න පටන් ගන්නවා එතකොට එහෙම පැහැදිලි විසඳුමකට එන්න නම් අපි ප්‍රාථමික සිහිය පවත් ගන්න ඕනේ ඒක ප්‍රාථමික නෑ ඒක බොහොම වටින බොහොම වටින දෙයක් රාගාදී කෙලෙස් ධර්මාපහාම කෙනෙකුට මතක් වෙනකොට මේ ශරීරයක් හින්දා මෙච්චර මට මේ ආශාවන් ඇති වෙන්නේ මම මේ පස්සේ දුවගෙන යන්න හදන්නේ මට මේ දරා ගන්න බැරි තත්ත්වයන් තියෙන්නේ තණ්හාව හින්දා. එහෙනම් ශරීර පිළිබඳ තියෙන තණ්හාව අයින් කරන්න ඕනේ මේක අයින් කරන්න ඕනේ කියලා තමයි අදහසක් එනවා. මොකද මේකින්ද හැමදාම විඳෝන හින්දා. අන්න ඒතකොට අයින් කරන ක්‍රමය හොයනකොට යාට හම් වෙනවා ආර්ය ශ්‍රැංග මාර්ගයේ තියෙනවා සතිපට්ඨානයේ අසුබ නේද? එහෙනම් ආර්ය ශ්‍රැංග මාර්ගය නෙමෙයි මට විසඳුම ඇවිල්ලා තියෙන කායානුපස්සනාව, වේදනානුපස්සනාව, මේ වගේ ඒවා හොයලා කරනකොට හිතේ ඒ තියෙන තණ්හාව නැති වෙලා යනවා. හරිද? ඒක ඔක්කොටම ඉස්සලා තණ්හාව කියන සිහියයි ඇති කරගන්න ඕනේ දුක් ඇති වෙන්න හේතුුනේ තණ්හාව කියලා. අන්න එහෙම ඒක තුලින් අපි අපේ ජීවිතය નિවැරදි කරගන්නකොට සිහිය උපදවා ගන්නකොට ඒ තණ්හාව නැති කරගන්න ක්‍රමයක් අපිට හම්බ වෙනකොට දැන් අපි ඉස්සලා කිව්වා වගේ ධාතු මනස්කාරය තමයි ක්‍රමය කියලා අහුවෙනවා. ආනාපාන සතිය තමයි ක්‍රමය කියලා. කායානුපස්සනාව තමයි ක්‍රමය කියලා හම්බ වෙනවා. එතකොට ඒ ක්‍රමේ හම්බ වෙනකොට ඒ ක්‍රමේ පාවිච්චි කරලා අසුභය පිළිබඳ සිහිය පිහිටවා ගන්න ඕනේ. හරිද? මෛත්‍රිය පිළිබඳ සිහිය පිහිටවා ගන්න ඕනේ. ඉතින් මේ වගේ සිහිය පිහිටවාගෙනයි මේ ගමන යන්නේ. එතකොට අපි සත්‍යවිසුද්ධිය ගැන කතා කරා. සත්‍යවිසුද්ධිය ගැන කතා කරනකොට එතන කොච්චරනම් ක්‍රමානුකූලව සිහිය පිහිටවගෙන ඉස්සරහට එන්න ඕනද කියලා තේරුණා. හරිද? මේක අපිට කරගෙන කරගෙන කරගෙන යනකොට තේරෙනවා. එතකොට ඒ වගේම තමයි අපිට සියුම් සියුම් තැන් වලින්වත් මේ හිත රින්ගන්නේ නැති වෙන්න උපරිම සිහියක් වර්ධනය කරගන්න ඕනේ මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයක බුද්ධෝත්පාද කාලයක කල්යාණ මිත්‍රයෝ ඉන්න කාලෙක ඒ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයක් ලැබිච්ච හින්දා අපිට මේ අවස්ථාව තියෙන්නේ නැත්නම් අපි කවදාකවත් මේ වගේ අදාළ මානසිකත්වයකටපත් වෙන්න අපිට කිසිම ක්‍රමයක් නැහැ. හරි. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ නැත්තම්. එහෙනම් මෙවැනි කාලයක මම මගේ කාලය නාස්ති කරන්න ඕනද? නැහැ. නේද? පුළුවන් තරම් ඉක්මනට හිත හදාගත්තට පස්සේ ඉතිරි ටික වෙනවා. පළවෙනි තැන හදාගන්නයි අමාරු. ඒකින්ද මේ සතියේ සිහිය ගැන කතා කරපු සතියේ මේ කාරණාව හැමෝම හිතට අරගෙන හැම දෙයකටම හේතුව හැම දෙයකටම හැම දුකකටම හේතුව තණ්හාව බව තමන්ගේ හිතෙන් නැగిලා එන විදිහට හදන්න තණ්හාව කියනකොටත් නිකන් වචනේ නම් හදන්න එපා හැම දෙයකටම හේතුව තණ්හාව තණ්හාව තණ්හාව නෙවෙයි තණ්හාව කියනකොට මට දැනෙන්න ඕනේ මෙන්න මේකයි තණ්හාව කියලා හරිද එහෙනම් තණ්හාව අඳුර ගන්න තණ්හා මොනවද රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒවා නොදක ඉන්න බැරි බැරුව තියෙන බැරුව තමන්ගේ අතුලාන්ත රත් වීමටයි කියන්නේ තණ්හාව කියලා ඉතින් ඒකෙන්ද අද දෙවෙනි සතිය පැවරුම ඒක. හරි දෙවෙනි දිනේ මේ සතිය දෙවෙනි දිනේ පැවරුම ඒකයි. කොහොම හරි කරලා ඔය තත්ත්වෙට හිත හදාගන්න විසඳුම ළඟ ළඟම ලැබේවි. හෙට දවසේත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අදාළ ධර්ම දේශනාව මෙතෙන් නිමාවටපත් කරනවා. නිවසේ ඉඳලා ධර්මයේ ශ්‍රවණය කරපු පින්නන්ත සියලු දෙනාටම මේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණේ මේ මැදිරියට ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා මේ ධර්මය ශ්‍රවණය කරපු පිරිසින්දා. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ